භගවතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ පොට්ටබ්බය කියන මේ සම කියන ඉන්ද්‍රිය පිළිබඳව තමයි අපේ විශේෂය අවධානම යොමු කරන්නේ මේ සම කියන ඉන්ද්‍රිය අපේ කයේ විශේෂ ඉන්ද්‍රිය පද්ධතියක් ඇටියට අපට සඳහන් කරන්න පුළුවන්. මේ සිත නිතරම මේ කයත් එක්ක සම්බන්ධ වෙලා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ කයේ චර්යාව අපි මනාකොට බලාගෙන හිටියානම් අපට තේරෙනවා මේ සිත තුළින් ඇතිවෙනා වූ චිත්ත වීතිවලට මේ බඹයක් විතර උස තියෙන කය කොච්චර ප්‍රමාණයකින් දායකත්වයේ දරනවද කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වනවද කියන එක අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා මේ කයට මොනවාරි දෙයක් ඇඟෙනවා නම් මේ කය මේ සිතත් එක්ක සම්බන්ධ වෙලා ඒක ක්‍රියාවකට නගනවා. තථාගතයන් වහන්සේ අනේක වාරයක් දේශනා කරපු එක ධර්ම කාරණාවක් තමයි මේ සිත, කය, වචනය මේ තුන් දොර අදා ගන්න කියන එක. මේ සිත, කය, වචනය පිළිබඳව කතා කරනකොට මේ සිත මේ විඥාණය තුලින් ඇතිවෙනා වූ චෛතසිකය ඉස්සෙල්ලාම දෙවනි පියවර වශයෙන් එයා පාතබන්නේ වචනයේට. මේ සිතවිල්ලයි වචනයයි එකතු මේක ක්‍රියාවට නැගෙනවා. මේක කොහමද කියලා බැලුවාම නිස්සබ්දව ඇස් දෙක පියාගෙන වාඩි වෙලා ඉන්න භාවනා යෝගියාගෙන් අපි ආනවා සිතවිල්ලක් ඇති වෙච්ච බව දැනගන්නේ කොහොමද කියලා. එයා කියනවා සිතවිල්ලක් ඇති වුණා මට නැගිටින්න ඕනේ කියලා. ඒ නිසා මම නැගිට්ටා. එතකොට මෙතන චෛතසිකයකුත් චර්යාවකුත් විතරයි තියෙන්නේ. ක්‍රියාවක් සහ චෛතසිකයක්. නමුත් මෙතන වචනයක් නැහනේ. එතකොට අපි ආනෝ යාගෙන් නැකිටින්න ඕනේ කියලා කියපු ඒ පණිවිඩේ මොන භාෂාවෙන්ද ආවේ? එයා කියවා ඒක ඉන්දියෙන් ආවේ කියලා. සුද්දගෙන් ආනකොට සුද්දා කියනවා ඒක ඉංග්‍රීසියෙන් ආවේ කියලා. එහෙනම් Taman දන්න මව් භාෂාවකින් තමයි මේ පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් නැකිට්ටොත් හොඳයි කියලා හිතෙනවනේ. ඒක හිතෙන්නේ තමන්ගේ මව භාෂාවෙන්. අපට අරාබියෙන්වත් ජර්මනියෙන්වත් ප්‍රංශ භාෂාවෙන්වත් මේක හිතෙන්නේ නැහැ. හේතුව ඒ භාෂාව අපි දන්නේ නැහැ. දැන් නැකිට්ටොත් හොඳයි කියලා හිතනවා නම් මේ ඉතලා තින්නේ අපට සිංහල භාෂාවෙන්. එහෙනම් මේ චෛතසිකයේ ඇතිවෙච්ච ගමන් අන්න වචනය නිර්මාණය වෙලා කට ඇරලා කතා කරන්න ඕනේ නැහැ. මේ චෛතසිකයේ තුල සිත තුල මේ වචනේ නිර්මාණ වෙලා ඉවර වෙච්ච ගමන් තමයි ඒ වචනයට අනුව මේ ක්‍රියාව මේ කය ඔසවාගෙන ඇවිදින්න පටන් ගන්නෙ. එහෙනම් Tamanට ඉතිච්ච දේවල් කියන්න කියලා කිව්වම කෙනෙක් කියනවා මට තේ බොන්න ඉතුණා. මට පැම්පාස් වෙන්න ඉතුණා. මට ටිකක් විවේක ගන්න ඉතුණා. මට කුටියට යන්න ඉතුණා. එහෙනම් මේවා හැම එකක්ම සිතලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා බැලුවාම එයාගේ චෛතසිකය තුළ එයා ගොඩාක් දන්න භාෂාවෙන් තමයි මේක හිතලා තියෙන්නේ. එහෙනම් ඒ ඒ භාෂාවන් වලට ඉමිකම් කියන තම තමන්ගේ මව් භාෂාව වලින් සිතවිලි පාළ වෙනවා. ඒ චෛතසිකය තමන්ගේ මව් භාෂාවෙන් එලි දක්වන්න පුළුවන්. එහෙනම් සිත වචනය බවට පත් වෙලා මේ වචනය ක්‍රියා බවට පත් වෙනවා. මේක තමයි මේ පොට්ටබ්බේ කියන මේ කායික චර්යාවේ මූලික સિદ્ધාන්තය. එතකොට මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ පොට්ටබ්බේට සමවැදිලා මේ සමමත සිත පීඨවලා සීය පීඨීම තුළින් මොනවද මේක තුළ ඇතිවෙන වාසිදායක తত্ত্বය ලෝකෝත්තර ගමන් මාර්ගයට ලැබෙන වාසිය කියලා බැලුවාම ගොඩාක් පේනවා මේ කයේ චර්යාවල් අපේ අවසරයකින් තොරව කටයුතු කරන. කායික චර්යාවලින් අනේක වාරයක් සිල් කැඩෙනවා. විනය නීති රීති අනේක වාරයක් අපි පිටුපාල කටයුතු කරනවා. ඒ හැම එකක්ම මේ කය මුල් කරගෙන තමයි සිදු වෙන්නේ. මේ කයේ චර්යාව අපේ අවසරයකින් තොරව සිදු වෙන්නේ ඇයි කියලා බලනකොට මේ කය පිළිබඳව 100 අඩුයි. කෙනෙකුට කියනවා මේ කය පිළිබඳව 100න් ඉන්න කියනකොට එයාගේ කකුල දිග හැරෙන්නේ කකුල් එල්ලෙන්නේ කකුලක් පිට කකුලක් දාන්න අත් දෙක තිබ්බ තැන තියෙනවා ඉස එල්ලෙන්නේ ඇස් ඇරෙන්නේ ඇයි ඇස් ඇරුණොත් මේක සෙලවෙනවා ඇඟිලි ටික තිබ්බ තැන ඒමම නැවතිලා ඇයි ඇඟිලි සෙලවුවොත් කය සෙලවිලා බලන්න මේ කය මත සීය පීඨවලා ඉන්නකොට මේ කය අර ගහක් ගලක් වාගේ පිළිමයක් වාගේ තැම්පත් වෙනවා. තැම්පත් වෙනවායි කියලා කියන්නේ එයා කායික සංවරය තුලට පීඨෙවුවා. එනම් මේ විනය කියලා තථාගතයන් වහන්සේ ත්‍රිපිටකයේ විශාල ධර්මතාවයක් දේශනා කරනවා. මේ විනය මොනවද මේ හදන්නේ? මේ කයේ චර්යාව. එහෙනම් මේ කයේ චර්යාව කොච්චර වැදගත්ද කියලා කිව්වොත් තථාගතයන් වහන්සේ මේ කයේ චර්යාව අදන්න පිටකයක් දේශනා කරනවා. ඉඳ ගන්න නැටි, නැකිටින් නැටි, සතප නැටි, ඇවිදි නැටි, පිණ්ඩපාත යන නැටි, පැම්පාසු වෙ නැටි, දන් ගන්න නැටි, පැන් වළඳ නැටි, බුදුන් වඳින නැටි, වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වත කර නැටි, කතා කර නැටි, ශ්‍රවණය කර නැටි, බඩමුට්ටු පරිශීලනය කර නැටි මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියලා බැලුවාම මේ සිත, කය, වචනය කියන තුනම නිවෙන්නේ නැත්නම් මේ ලෝක සත්‍යයට නිවන් දකින්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය තවත් ගැඹුරින් විදර්ශනාවෙන් විග්‍රහ කරලා බලනකොට අපට පේනවා පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා භූත මුල් කරගෙන තථාගතයන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්මය දේශනා කරනවා. මේ ත්‍රිපිටකය කියන තුන්ආකාර ධර්මය ගත්තේ ඇයි කියලා බලනකොට මේ සිත කය වචනය කියන තුන්දොර අදන්න තමයි ත්‍රිපිටකය දේශනා කළා තින්නේ. අභිධම්මය කියන පිටකයෙන් මොනවද දේශනා කරන්නේ මේ සිත හදන ක්‍රමවේදය. චෛතසික ඇති වෙන ඇති, චෛතසික නිර්මාණය වෙලා ඒක කර්ම බවටපත් වෙන ඇති, ඒක තුලින් ඇට ගන්නා වූ ද්වේෂ ධර්ම, ලෝභ ධර්ම, මෝහ ධර්ම රාග ධර්ම ඒවා නිසා මේ ලෝකේ ජාති ජරා භව දුක්ඛ ඇති වෙන හැටි අන්න මේ සිත හදන ක්‍රමවේදය අභිධම්ම පිටකයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වචන වලින් අපි নানা ප්‍රකාර වැරදි කරනවා පංචශීලයේ පිළිබඳව අපි ගත්තාම අපි දන්නවා මේ පංචශීලයේ වල ප්‍රධාන සීලය තමයි මේ මුසාවාදය බොරු කියන එක අසත්‍ය ප්‍රකාශ කරන එකත් සත්‍ය සංගවන එකත් දෙකම මුසාවට අවුවෙනවා. අපි සමහර වෙලාවට සත්‍ය දැනගෙන අසත්‍ය ප්‍රකාශයක් කරනවා. එතකොට සිල් කැඩුනා, කැඩුනාම පාම කැඩුනා. සමහරවට අසත්‍ය ප්‍රකාශ කරන්නේ මුසාවාද අරියට රකින්න බැයි සත්‍ය සංගවනවා. සත්‍ය ප්‍රකාශ නොකර ඉන්නවා. එතකොටත් මුසාවට අවු වෙනවා. එනම් මේ මුසාවා විශේෂ විනය කර්මයක් මේක අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා මේ හැම එකක්ම මේ කටින් සිදුවෙන ධර්මතාවයන්. මේක පිළිවෙල කරේ නැත්නම් මේක තුලින් අටගන්නා වූ ක්ලේශ ධර්මයන් නවත්තලා දැම්මේ නැත්නම් මේ ලෝක සත්‍යයට නිවන් දකින්න බැරි නිසා මේ වචනේ මුල් කරගෙන සූත්‍රය කියලා පිටකයක් උන්වහන්සේ දේශනා කරනවා. අභිධර්මයේ පුරාම පවතින්නේ සිත සම්බන්ධයෙන් සූත්‍රයේ පුරාම පවතින්නේ මේ වචනය පිළිබඳව මේ වචන අදන ක්‍රමවේද පිළිබඳව නැවත තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මේ සිතයි වචනයයි හැදුවට කමන්නේ මේ කය නිකම් මේ වයින් කෙරුවා වාගේ කලබලකාරී කිසිම සීයක් නැ වැට උඩින් පයින්නවා වතුර උඩින් පයින්නවා කෑ ගන්නවා උඩ පයින්නවා කිසිම සංවරයක් නැහැ එහෙනම් මේ කයත් අදන්න ඕනේ. ඒකට උන්වහන්සේ විනය පිටකය කියලා එකක් දේශනා කරනවා. මේ විනය පිටකයේදී සිත අදන්නෙත් නැහැ. වචනේ අදන්නෙත් නැහැ. සම්පූර්ණ කයටයි මේ නීති රීති දාලා තියෙන්නේ. මේ කායික චර්යාව පිළිවෙල කරන කායික චර්යාව සීලයට අනුගත කරන ක්‍රමවේදයක් තමයි මේ විනය පිටකේ පුරාම දේශනා කරන්නේ. එහෙනම් මේ විනයෙන් අපි කල්පනා කරලා බලනකොට මේ පොට්ටබ්බේ කියන මේ ආයතනය ගොඩාක් විශේෂ ආයතනයක්. අනිත් ආයතන වාගේ නෙමෙයි විශේෂ කර්ම රාශියක් කරන්න පුළුවන් ආයතනයක්. සිතින් අපි ආනන්තරීය පාප කර්මයක් සිතුවාම ඒක අපායට යන්න තරම් බරපතල වෙන්නේ හේතුව චේතනාවක් ඇති වුණා. ඒකට අදාළ කරුණු කාරණා ඒක රාශි කළේ නැහැ. ඒක ක්‍රියාවට ගන්න කුමන්ත්‍රණය කළේ නැහැ. ක්‍රියාවට නැදුවේ නැහැ. ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. කෙනෙක් මැරුණේ නැහැ. එහෙනම් මේ චේතනාවක් විතරයි ඇති වුණේ. පස්සේ චේතනාව වැරදි කියලා හිතාගෙන ඒක අදාගත්තාම ඒක සාමාන්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඔරකම් කරන්න ඉතෙනවා හැබැයි ඔරකම් කළේ නැහැ. ඒ බාණ්ඩේ දිහා බලලා නේ මේක ඊටානින්ද පිච්චිලා ගියොත් මේක විනාශ වෙලා ගෙන් මොකටද මේක ගන්නෙ? අපරාධ චරිත විනාශ කරගන්නේ. හොඳ ලස්සන චරිතය ඇයි අපිරිසිදු කරගන්නේ කියලා හිතලා ඒක ගන්නෙ නෑ. එහෙනම් ඔරකමට අදාළ දේ වෙන්නේ අර ඔරකමට අදාළ සිතට අනුව බොහොම සාමාන්‍ය පොඩි කර්මයක් සිද්ධ වෙනවා. ඒකට අදාළ දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ සිතින් වචනයෙන් වුණා වාගේ නෙමෙයි. මම කාටරි කෙනෙකුට චෝදනා කරනවා ගසනවායි කියලා හැබැයි ගහන්නේ වචනේ විතරයි. ඒ වගේ අපටත් වචනයකින් පරිසම් දෙනවා ගුටි හම්බෙන්නේ හැබැයි මේ පොට්ටබ්බේ කියන ආයතන ඒ වාගේ නෙමෙයි. මේ පොට්ටබ්බේ මුල් කරගෙන යම්කිසි දෙයක් ක්‍රියාවෙන් කෙරුවොත් ඒකේ ආනිසංශ මහා පරිමාණ ආනිසංශ ගොඩාක් බරපතල දුක් අපට ලැබෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ආනන්තරිය පාප කර්ම මූලික වශයෙන්ම අපායට ඉමිකම් කියන්නේ මේ පොට්ටබ්බේ කියන මේ කය කියන ආයතනය අරහා. කය මුල් කරගෙන කරන හැම දෙයක් තුලින්ම ඒ ඇතිවෙන්නා වූ ආනිසංශය විශාලයි හේතුව අපි දන්නවා මේ වචනේ කියන වායෝ වලට සම්බන්ධ වෙන්නා වූ කර්ම වායෝ ධාතුව ගොඩාක් සියුම් ඒ නිසා ඒකේ ආනිසංශ අඩුයි චේතනා වලින් ඇතිවෙන්නා වූ දේවල් ආලෝක ධාතුට හදාළ නිසා ඒ ආලෝක ධාතුවේ දේවල් ගොඩාක් සියුම් ආනිසංශ අඩුයි හැබැයි පටවි ධාතුවෙන් කරන දේවල් ඝන වැඩි ඒකේ බරපතලකම වැඩි. ඒ ඝනත්වය නිසා භෞතිකත්වය නිසා පටවියෙන් කරන හැම දෙයකටම විශාල මා පරිමාණ ආනිසංස ලැබෙනවා. එහෙනම් මේ පොට්ටබ්බේ කියන ආයතනය අපේ මේ බම්බයක් විතර උස තියෙන ආයතන අයෙන් ගත්තාම මේ ස්පර්ශය එම නැත්තම් මේ පස්ස කියන මේ ආයතනය මේ පොට්ටබ්බේ විශේෂ ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව ඇයි මෙච්චර මේ පොට්ටබ්බයට සම්බන්ධ කරලා තියෙන්නේ? මේ කයට මේ සමත් එක්ක මෙච්චර සම්බන්ධ කරලා මේ භාවනාව නිර්මාණය කරලා තියන්නේ ඇයි කියලා බැලුවාම මේ කායික චර්යාවේ 100 අඩු වුණොත් අපි දන්නේම නැතුව පාප කර්ම වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් විනය කැඩෙන්න පුළුවන් ආනන්තරිය පාප කර්ම වෙලා අපාගාමි වෙන්නත් පුළුවන් කය කෙරේ 100න් ඉන්නකොට පීයර් අල්ලනකොට මෙයා දන්නවා මේක දරුණු ආයුධයක්. මේක මේ අවස්ථාවට ගන්න සුදුසු නෑ ටිකක් තරහා ගිල්ලා තියෙන අවස්ථාවක්. එහෙනම් පීයර් ඈතට විසි කරනවා බැරි වෙලාවත් උම්මත්තක වුණොත් බැරි වෙලාවත් 80 මාතුල රජ කෙරුවොත් ආයුධයක් ළඟ නැත්තම් දරුණු අපරාධ වෙන්නේ නෑ. එහෙනම් කය කෙරේ 100 තියෙන කෙනා මේ කය ගන්න පියවරවල් හැම එකක්ම පිළිවෙලෙන් අවධානමෙන් බලාගෙන සිටිනවා. එහෙනම් අපි මේ කය මත සිත පීඩලා සිය පවත්තන එකෙන් කරන්නේ මොකද්ද මේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වා තිබෙනව මේ සමට සිත සමවද්දනවා ඒ කියන්නේ ප්‍රාණය සමවද්දනවා සිත පීඩන්නේ කොතනද එතන ප්‍රාණවල ධාතුව එහෙම නැත්නම් ප්‍රාණ ධාරිතාව වැඩි එනම් පොට්ටබ්බේ මත සිත පීඨලා 100 පීඨනකොට මේ පොට්ටබ්බේ ප්‍රාණ ධාතුව වැඩි වෙනකොට මේ සෑම සෛලයක් තුළම ප්‍රාණ ධාරිතාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්න පටන් ගන්නවා. මේකේ විශේෂත්වය අත්අදා බලන්න කැමතිනම් පොඩි උපකරණයක් අපට දෙන්න පුළුවන්. ඒ උපකරණය තමයි මේ පොට්ටබ්බේට සමවැදිලා සතියක් විතර භාවනා කරලා බලන්න මේකේ ප්‍රාණ ධාතුව වැඩි වෙනකොට මේ සෑම සෛලයක් තුළම ප්‍රාණ ධාරිතාව ඉහළ යනකොට උලන් වදිනකොට මේ සමේ තින රෝම එල්ලෙන එක දැනෙන්න පටන් ගන්නවා. කූඹියක් යනවා ඉමීසරේ පොළවෙන් කූඹියේ කරා මේ අතට තියලා බලන්න ඇස් දෙක පියාගෙන මෙනේ කරලා බලන්න මේ කූඹියා ඒ රෝම වලින් එකින් එකට තමන්ගේ කකුල් අත තියලා ඒ ඇවිදගෙන යනවා ඒක ලිස්සනවා ඒ රෝම තූප නැවෙනවා රෝමතූපත අදින් අල්ලනවා රෝමතූපත් එක්ක ඒ කූඹියා සමට නැවෙනවා ඒක ඇදෙනවා බර වෙනවා මේ හැම එකක්ම පේන්න පටන් ගන්නවා එහෙනම් ඒ තරම් මේ කායික චර්යාව කරේ අවබෝධයේ පීඨනවා අපේ අවසරයක් නැතුව ඇඟිල්ලක්වත් සෙල්ලෙන්නේ අපි දන්නවා මේ ප්‍රදර්ශනාගාරවල নানা ප්‍රකාර රූප හදලා රෙදි හඳලා තියාලා තියෙනවා. මොකටද? මේ මේ වර්ග රෙදි අපි ළඟ තියෙනවා. එහෙනම් මේ රූප හඳලා තියෙන ඒ සාමාන්‍ය අපි කියනවා ඩමි කියලා එහෙම නැත්නම් নানা ප්‍රකාර පිළිම වාගේ හදලා ඒවට මේ ලස්සනට එක එක මෝස්තර දාලා තියෙනවා. එහෙනම් මේ හැම එකක් තුලින්ම අපට පේනවා මේ කය එල්ලෙන්නේ නැතුව තියෙන ස්වභාවයක්. ඇයි ඒවා තිබ්බ තිබ්බ තැන්වල තියෙනවා. එහෙනම් මේ කයේ සංවේදීභාවය වැඩි වෙනකොට මේ කයේ තියෙන සෛලවල ප්‍රාණ ධාරිතාව ඉහළ යනකොට සංවේදී ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරීත්වයටපත් වෙනවා. සෑම අංග චලනයක් කෙරෙහිම අපිට චිත්තානුපස්සනාව පවතිනවා. එළවෙනකොට අපි දන්නවා මාපට ඇඟිල්ල ඉස්සුවා. පාදය සෙලෙව්වා. කකුල් දැන් මං ඔලවනවා. මම මීසරේ ඇරිලා බලනවා බෙල්ල ඇරෙනවා. මේ හැම දෙයක්ම Tamanට හොඳට මනා ලෙස දැනෙන්න පටන් ගන්නවා. එනම් මේ පොට්ටබ්බය කෙරෙහි අපේ චිත්ත පීඨවල මේ පොට්ටබ්බයත් එක්ක ගනුදෙනු කරනකොට අපට ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න පටන් ගන්නවා මේ සංඥාවල් මේ පොට්ටබ්බත් එක්ක ගනුදෙනු කරන බව. උණුසුම දැනෙනකොට අපි දැනගන්නවා මේ සමෙන් දැන් නම් ටිකක් රත් වෙලා වාගේ කියලා. සීතල දැනෙනකොට අපි දැනගන්නවා දැන් නම් ටිකක් සීතලයි කියලා. දැවිල්ලයි කියලා, සැරයි කියලා, පිච්චෙනවා කියලා, රිදෙනවා කියලා, තැලෙනවා කියලා. මේ හැම එකක්ම කොහොමද අපි දැනගන්නේ? සංවේදී ස්නායු පද්ධතිය අරා අපි මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සමට මේම එකක් වෙනවයි කියලා. එහෙනම් මේ සංවේදී ස්නායු පද්ධතිය අරා මේ සතරමා භූත වලින් එන්නා වූ සෑම සංඥාවක්ම ප්‍රත්‍යක්ෂ කරන්න අවබෝධ කරගන්න කෙලෙස් ධර්මයක් අට නොගන්න විදියට මේ සමෙන් ඇතිවෙන සංඥා වලින් පරිස්සම් වෙන්න නම් මේ සම මත 100 පීටන්න ඕනේ 100 වැඩි වෙන්නේ කොහමද? ප්‍රාණ ධාරිතාව වැඩි වුණොත් තමයි 100 වැඩි වෙන්නේ. පණ අඩු වෙන්න අඩු වෙන්න ඇයෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඔක්කොම අමතක වෙනවා. ඒ කියන්නේ 80 ඇති වෙනවා. එහෙනම් ප්‍රාණ ධාතුව වැඩි වෙන ඈම ඉන්ද්‍රියක් තුලම 100 වැඩි වෙනවා. මේ කයේ ඉන්ද්‍රියන් පවතිනවා. අපි දන්නවා ඉන්ද්‍රියන් කොටස් 32ක් පවතිනවායි කියලා. එන ඇස කන දිව නාසය සම කියන මේ පාට විතරක් නෙමෙයි අග්නියාසය ක්‍රියා විරහිත නම් ඒ විරහිත වෙලා තියෙන්නේ මොකද්ද ප්‍රාණ ධාරිතාව අඩුයි අග්නියාසයට සිත තියලා භාවනා කරලා බලන්න පැය 24ක් කරනකොට අග්නියාසය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ක්‍රියා විරහිත නම් දින 7ක් යනකොට එයා නැවත ඉන්සුලින් නිෂ්පාදනය කරන්න එයාගේ ආයතනය වැඩ කරන්න පටන් ගන්නවා එදා ඉඳලා දියවැඩියාව අතුරුදාන් වෙනවා ආමාශයේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක උනනවා අඩු නම් ඒ ගිනි වතුර උනනවා අඩු නම් ආමාශයේ සිත තබලා මේ පොට්ටබ්බ භාවනාව නැත්නම් පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කය කියන මේ පටවියට තියෙන භාවනාව මේ ආමාශයට තියලා භාවනා කරලා බලන්න පැය දෙකක් තුනක් යනකොට බඩගිනි දැනෙනවා. ඇයි මේ ආමාශයේ සෛලවල ප්‍රාණධාරිතාව වැඩි වෙනකොට ඒ ප්‍රාණධාරිතාව වලින් සංඥා ලබා ගන්නවා කයට මොනවද අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මොන මොන දේවල් ලබන්න ඕනද කියලා දැනගත්තාම ඒක ලබන්න ගිනි වතුර නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා බඩගිනි ඇදෙනවා එහෙනම් අපේ අදවත්වල රිදෙනවා නම් වේදනාවක් තියෙනවා නම් අදවතේ සිත තබලා භාවනා කරලා බලන්න අදවතේ සෛලවල ප්‍රාණධාරිතා වැඩි වෙනකොට වේදනාව අතුරුදාම් වෙනවා එහෙනම් වකුගඩු රිදෙනවා නම් මේ වකුගඩු වල සිත තබලා භාවනා කරලා බලන්න. ඒ වකුගඩු වල සෛල වල ප්‍රාණධාරිතාව වැඩි වෙලා නැවත කැඩිච්ච සෛල බිඳිච්ච සෛල නරක් වෙච්ච සෛල අයින් වෙලා නැවත ලේවලින් පට්ටිකාවලින් නැවත සෛල හදලා මේ වකුගඩු වල දෝෂ ටික නිර්දෝෂ කරලා ප්‍රතිසංස්කරීමේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. ක්‍රියාකාරීත්වයද මනාලෙස සිදු වෙනවා. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කය මත සිත තබනවා වාගේ අපට අවශ්‍ය ඕනෑම ඉන්ද්‍රියක් මත සිත තබලා ඒ ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන් මොනවද අපේ කයේ තියෙන දෝෂ ඒක නිර්දෝෂ කරන්න පුළුවන් ඕනම ස්ථානයක ප්‍රාණධාරතාව වැඩි කරලා ඒක නිරෝගිමත් ඉන්ද්‍රියක් වටපත් කරන්න පුළුවන් එහෙනම් අපගේ ජීවිතයේ අපට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නට නිරෝගීමත්ව අපේ භවය ගත කරන්නට තපස් ජීවිතය සාර්ථකව සම්පූර්ණ කරගන්නට අපට ලැබිච්ච උත්තරීතර භාවනාවක් වශයෙන් මේ පංචේන්ද්‍රිය භාවනාව අපට නම් කරන්න පුළුවන්. එහෙනම් මේ පොට්ටබ්බේ කියලා කියන මේ භාවනාවට මෙනෙහි කරනකොට මුළු සර්වාංගයම මෙනෙහි කරන්න ඕනේ. මේ සර්වාංගය පුරාම සිත පීටන්න ඕනේ. ඒ අවස්ථාවේදී සිත වෙන කොහෙවත් යන්න බෑ. ගියොත් වැඩිපුර ප්‍රාණ ධාතුවේ තරංගෙන් යනවා. අපි දන්නවා පොඩි කෝපයක පොඩ්ඩක් වතුර තියෙනකොට කෝපය එල්ලුවොත් වතුර පොඩ්ඩක් එළියට යනවා. ලොකු කෝපයක් පිරෝල වතුර තියාගෙන කෝපය අනිත් පැත්තට ඇරියොත් විශාල වතුර ප්‍රමාණයක් එළියට යනවා. ඒත්ව කෝපයේ පුරාම තිබිච්ච සේරම වතුර ටික එළියට යනවා. නමුත් පොඩ්ඩක් වතුර තියෙද්දී අනිත් පැත්තට ඇරුවොත් ඒ ඇරුව වෙලෙම යන්නේ බොහොම ටිකයි හේතුව වතුර තිබුණේ ටිකයි. එහෙනම් අපේ සම්පූර්ණ ප්‍රාණ ධාරිතාව සමට සමවද්දලා තියෙද්දී යම්කිසි ඇතුළතින් චෛතසිකයක් ඇති වුණා නම් ඒ චෛතසික ඇතුළත අභ්‍යන්තර කම්පනයකින් මේ සමේ සෛලවල අරා ඇවිල්ලා මේක එළියට විසිරෙන්න ඕනේ අර සමමත තියෙන සම්පූර්ණ ප්‍රාණධාරිතාව කඩාගෙන ඇදගෙන එළියට විසිරලා යනවා. එහෙනම් සාමාන්‍ය සිතවිල්ලකින් වැය වෙන ප්‍රාණධාරිතාවට වඩා මේ භාවනාවේ ඉන්නකොට සිත එළියට ගියා නම් වැය වෙන ප්‍රාණධාරිතාව අධික ප්‍රමාණයක්ව පවතිනවා. එහෙනම් මේ පොට්ටබ්බේ මත සිත තබලා භාවනා කරනකොට ඒ භාවනා යෝගියා ගොඩාක් කල්පනා වෙන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ මේ භාවනාව අරියට ඒ ඒ ඉන්ද්‍රියන් මත තබලා ඒ ඉන්ද්‍රිය මෙනෙහි කරමින් බාහිර කිසිම සිතවිල්ලකින් තොරව එයා ඒ භාවනාවේ නිරත වෙන්න ඕනේ. එහෙනම් මේ පොට්ටබ්බ භාවනාව තුළින් තවත් එකක් වෙනවා. මේ සෑම චෛලවලම තියෙනවා පෙර පුරුදු කියලා එකක්. අපි දන්නේම නැතුව පූසෝ වාගේ කෑ ගන්නවා. බල්ලෝ වාගේ උඩුගම් බල්ලා බුරනවා. নানা ප්‍රකාර සත්තුන්ගේ අඬවල් කටින් එනවා. වක්කඩයක් දැක්කාම පුංචි කාණුවක් දැක්කාම උඩින් පැනලා යන්නේ. ඇයි? කකුලේ අපතෙන් තියලා යන්න බෑ. මේවා පෙර පුරුදු. මේවා හිතලා කරන්නේ ඒක ඉබේ සිද්ධ වෙනවා. අත පිච්චෙනකොට මේකේ අත පිච්චෙනවා මේ මොහොතේ අපේ උණුසුම උෂ්ණත්වය 45ටත් වඩා වැඩි දැන් ඇටපා විතර වෙනවා 100 පැන්නා දැන් අත ගන්න ඕනේ දැන් දැවෙනවා ඇටකටු වෙලකම්ම මේක දැවිගෙන යනවා. එහෙම හිතලා කවුරු රත ගන්නවද? පිච්චිච්ච තප්පරේ මේක එකපාරට හැදලා ගන්නවා. පස්සේ දන්නේ පිච්චුන බව. එහෙනම් මේක කොහොමද තීරණය කළේ? මෙනම් මේ පොට්ටබ්බේට ස්වයංක්‍රීයව තීරණය ගැනීම හැකියාව තියෙනවා. සංවේදී ස්නායු පද්ධතිය නිතරම ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට සම්බන්ධයි. ඒක මධ්‍යම සැකසුම් පද්ධතියට සම්බන්ධයි. එහෙනම් සංවේදී ස්නායු පද්ධතියකින් පද්ධති පද්ධතියෙන් ඒ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට තප්පරයේ 10කින් එකක වගේ බොහොම අඩු කාලයකින් ඉක්මනට පණිවිඩය දෙනවා. ස්වයංක්‍රීය ස්නායු පද්ධතියෙන් මධ්‍යම සැකසුම් පද්ධතියට පණිවිඩය දෙනවා. මේ හැම එකක්ම තප්පරේ 10ට බෙදුවාම ඒක තුනක කොටස වාගේ බොහොම අවම කාලයක් තුල මේගොල්ලෝ ක්‍රියා කරලා තීරණය කරලා ඒකෙන් නිදාස් වෙලා ඉවරයි. කට්ටක් ඇනෙනකොටම තප්පරයක් දෙකක් යනකොට උඩ පැනලා එතන බේරිලා ඉවරයි. සර්පේ දැක්කාම අපි පනින්න ඉතන්නේ නැහැ පැනිලා ඉවරයි. එහෙනම් මේවා කොහමද සිතවිල්ලක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලුවාම අපේ කොඳුයට පෙළිය අරා පුරුක් 32ක් තියෙනවා මේ හැම පුරුකටම ස්නායු පද්ධතිය සම්බන්ධ වෙලා තියෙනවා. මේ ස්නායු පද්ධතියට පුළුවන්කම තියෙනවා ස්වයංක්‍රීයව ඉතලා ක්‍රියාත්මක වෙන්න. ඒගොල්ලෝ සිතෙන් පණිවිඩේ එනකන් ඉන්නේ නැහැ. ඒගොල්ලොනුත් සිත වශයෙන් ක්‍රියාත්මක කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එනම් මේ කයට සිත ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ස්වයංක්‍රීයව තීරණ වලට එන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලෝ ස්වයංක්‍රීයව ගන්න තීරණ නිසා විශාල පාප කර්ම අකුසල කර්ම වෙන්න පුළුවන්. එහෙනම් මේ කය පරිස්සම් කරන්නට මේ කයේ චර්යාවෙන් අපි පරිස්සම් වෙන්නට ඇතිවෙනා වූ අකුසල මූල වලින් අපේ විඥානය පරිස්සම් කරගන්නට තියෙන එකම විසඳුම තමයි පංචේන්ද්‍රිය භාවනාව තුළින් අප අවබෝධ කරගත්ත මේ පොට්ටබ්බය කියන භාවනා කොටස. එහෙනම් මේ කයට සිත සමවද්දලා නිතර නිතර අපි මේ කය මෙනෙහි කරලා මේ කය පුදුමාකාර 100ට භාජනය කරන්න ඕනේ. කයේ චර්යාවල් හැම එකක්ම 100ට අනුගත වෙන්න ඕනේ. පැය භාගයක් වාඩි වෙලා ඉන්න වීඩියෝ එකක් ඔන් කරලා තියලා පැය භාගයට පස්සේ ඒක දාලා බලන්න කී පාරක් මේ කය සෙලවුණාද කියලා. කී පාරක් අතපය එල්ලුවද කියලා. ඒ ඔලවපෝ සෙලවපෝ වටපිට බලපු හැම අවස්ථාවක් තුළම මේක අරියට දැනගෙන කළේ කී වතාවක්ද කියලා බැලුවොත් එක වතාවක් නැත්නම් දෙවතාවක් අතපය ඔල්ලන්න ඇති දැනගෙන. එහෙනම් අනිත් සෑම අවස්ථාවක් තුළම මේ සෙලවුවේ කාගෙන් ආලාද? කය විසින් ඒ චලනය සිදු කළා. එහෙනම් අපගේ ජීවිතවල එක පාටම තරහා යනවා මොනවා වුණාද දන්නේ අර මිනිහයාට ගාලා. පස්සේ හිතනවා මන් ටිකක් කලබල වුණා ඉක්මන් වුණා. එහෙනම් ඉක්මන් වුණ බව ඇයි දන්නේ නැත්තේ? කලබල වෙච්ච බව දැනගත්තේ නැත්තේ ඇයි මේ කායික චර්යාව සිතට පාලනේ නැහැ. එහෙනම් මේ පොට්ටබ්බය තුළ චිත්තානුපස්සනාව වැඩි වුණොත් ප්‍රාණධාරිතාව වැඩි වුණොත් විතරයි මේ කය පාලනය වෙන්නේ චර්යාව කෙරෙහි සීය පපීටන්නේ එහෙනම් අපගේ ජීවිතවල කොච්චර වැදගත්ද මේ පොට්ටබ්බේ කියලා බැලුවොත් මේ ත්‍රිපිටකවල විනය පිටකයේ සම්පූර්ණයෙන්ම අපට සම්පූර්ණ කරන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් මේ කය තුලින් මේ පොට්ටබ්බ භාවනාව තුලින් කලබල වෙන්නේ උඩපයින්නේ කෑ ගන්නෑ අනවශ්‍ය විදිහට ඇසිරෙන්නේ කිසිම කෙනෙකුට අනතුරක් කරදරයක් කරන්නේ සාකච්ඡා කරන තැන්වල බාධා කරන්නේ අශෝභන ලෙස ඇසිරෙන්නේ ඇයි මේ කායික සෙලවීම් පිළිබඳව චර්යා පිළිබඳව සීය වැඩි නම් සෑම අංග චලනයක්ම එයා දැනගෙන කරනවා නම් කොහොමද එයාගේ කර්මයක් ඇති වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා චිත්තානුපස්සනාවෙන් එහෙම නැත්නම් සීයෙන් කරන කිසිම ක්‍රියාවකට ප්‍රතිඵලයක් නැහැ කර්ම හැදෙන්නේ නැහැ රාතන් වහන්සේ පැය 24 පුරාම සීයෙන් වැඩ කරන නිසා උන්වහන්සේට කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. එනම් මේ පොට්ටබ්බ භාවනාව තුළින් මේ කයේ සීය වැඩි කළා නම් මේ කයින් කැඩෙන විනය මොකද්ද කියලා බැලුවාම කෝටියක් සංවර සීලය සමාධි වෙලා කිසිම විනයක් කැඩෙන්නේ නැහැ. කය කෙරෙහි සීය පවත්වන ඇති මේ විනය ආරක්ෂා කරන්න. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ සේරම විනය ටික රකින්න පුළුවන් මේ පොට්ටබ්බ භාවනාව දිනු කරලා මේ පොට්ටබ්බේ තුළ තියෙන ප්‍රාණධාරතාව වැඩි කරලා අපට පුළුවන්කම තියෙනවා මේ චරිතය ආර්ය චරිතය කරන්න සංවර චරිතය කරන්න එහෙනම් අපේ මේ විඥාණයට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ පරණ පුරුදු අයින් කිරීමේ අවස්ථාව එහෙනම් අපි දැන් සාකච්ඡා කළා වලක් දැක්කාම උඩින් පයින්නවා කෑ ගන්නවා සාකච්ඡා කරන තැනින් මැදින් දුවනවා. එහෙනම් මොකද්ද මේ පෙර බවවල සත්ව කුලවල තිබිච්ච පුරුදු? එහෙනම් මේවා තියෙන්නේ කොයිද මේ පොට්ටබ්බේ තුල තියෙනවා මේ පස්ස ප්‍රසාදය කියලා එකක් තියෙනවා මේ ස්පර්ශය තුලින් අටගන්නා වූ කර්මයන් ස්පර්ශ ප්‍රසාදය තුල තැම්පත් වෙලා මේ හැම සෛලයක් තුළම මේ ප්‍රසාදය අනුගත වෙලා තියෙනවා මේ අනුගත වෙච්ච ප්‍රසාදය තමයි নানা ප්‍රකාර චරිත බවට, චර්යා බවට, ඇසිරීම් බවට පිළිබිඹු වෙන්නේ. එන අපි හිතලා කරන්නේ ඒක කෙරෙනවා. පනින්න අදහසක් නැහැ, පැන වෙනවා. දුවන්න අදහසක් නැහැ, නමුත් දුව වෙනවා. ඇයි? මේ ප්‍රසාදය තුල පස්ස ප්‍රසාදය තුල තියෙන තැම්පතුව බරපතල වැඩි නම් බල සම්පන්න වැඩි නම් චෛතසිකයට වඩා චෛතසිකය පාලනය වෙලා චර්යාව මතුවෙනවා ඊටත් උඩින්. එනම් මේ පොට්ටබ්බ භාවනාව තුළ මේ සමමත සිත පීඨවල භාවනා කිරීම තුළින් සෑම සෛලයක් තුළම ප්‍රාණධාර්තාව වැඩි වෙනකොට මේ න්‍යාස්තියේ ප්‍රාණධාර්තාව වැඩි වෙන්න වැඩි වෙන්න න්‍යාස්තියේ කම්පණයකින් න්‍යාස්තියේ තියෙන තැම්පතු එළියට විසිරලා යනවා ඒ විසිරලා යන්නේ පුරාණේ ඉඳලා নানা ප්‍රකාර සත්ව කුලවල ඉඳලා ගෙනාපු පුරුදු ටික ඔක්කොම විසිරලා යනවා. දැන් එයාට පණින්න හිතෙන්නේ නැහැ, දුවන්න හිතෙන්නේ නැහැ, අශෝභන ලෙස ඇසිරෙන්න හිතෙන්නේ නැහැ, කෑ ගන්න හිතෙන්නේ නැහැ. එයා ගොඩාක් සංවර බිම් බලාගෙන පිළිමයක් වාගීටගෙන ඉන්නවා. එහෙනම් බලන්න මේ පොට්ටබ්බ භාවනාව තුළින් අපේ පුරාණ මතකයන් පෙර භවවලේ අපි පුරුදු කරපු පුරුදු දුස්සීල චරිත ගුණාංග සියලුම දේවල් නිරෝධ කරන්න පුළුවන් හැකියාව අපට ලැබිලා ඒ විතරක් නෙමෙයි අලුත් tempatuwak මේකට දාලා නිවන් දකින තාක්කල් මේ කයේ චර්යාව තුළින් කිසිම කෙනෙකුටගේ සිතට කයට දුක් නොදී ජීවත් අවස්ථාවත් අපට පැහැදිලා ඒ විතරක් නෙමෙයි මේ චිත්තානුපස්සනාව මේක කයට සමවැදලා සමවැදලා මේ කයේ තියෙන සියලුම චර්යාවන් පිළිබඳව මේ කය ගොඩාක් සීයෙන් පවතිනවා. ඒ කියන්නේ කර්ම අලුතෙන් නිර්මාණය වෙන්නේ තැම්පතු අයින් වෙලා චර්යාවල් පිළිවෙල වෙලා අනාගතයේ ඇදෙන්න තියෙන කර්ම නැවතෙනවා ඇදෙන්නේ නැහැ. එහෙනම් බලන්න එහෙනම් අනාගතයේ තවත් ඉදිරියට දවස ගන්න ඉදිරියට යනකොට අනාගතයේ දුක අඩුයි සමට අදාළ කර්ම අඩුයි නිර්මාණ අඩුයි එහෙනම් සම කියන ආයතනයේ ආරම්භය නිර්මාණය වෙන කර්ම නැවතීමේ නවත්වා ගැනීමේ හැකියාව මේ පොට්ටබ්බ භාවනාව තුළින් අපට උරුමයක් වෙනවා එහෙනම් අසකන දිවනාසය සම කියන ආයතන අයෙන් තම උත්පත්තිය කඩන්නේ මේ ආයතන වලින් තමයි අපට විශාල කර්ම නිර්මාණය කරන්නේ පොට්ටබ්බේ තුලින් අපට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්කම තියෙනවා මේක මේ ලෝකේ කිසිම කෙනෙක් දන්නේ නැහැ තථාගතයන් වහන්සේත් ආර්ය ශ්‍රාවකයෝ විතරක් දන්න අභිරහසක් මේක දිව්‍ය ලෝකේ යන්න කැමති නම් මේ කය අතුරුදාන් කරන්න ඕනේ හේතුව දිව්‍යමය කයට පටවියක් නැහැ. එහෙනම් පටවි මට්ටමේ කය අතුරුදාන් වුණොත් අන්න අනිත් ආයතන වලට අදාළව දිව්‍යමය කයක් බ්‍රහ්ම ලෝකේ කයක් අපට ගන්න පුළුවන්. එහෙනම් බ්‍රහ්මය අන්තිම කාලේ වෙනකොට Tamanගේ මරණයට ලං වෙනකොට ඒගොල්ලෝ කරන භාවනාව තමයි මේ පොට්ටබ්බ භාවනාව. මේ පොට්ටබ්බය තුලින් ඇතිවෙච්ච කර්ම ටික නිරෝධ කරලා අලුතෙන් ඇතිවෙන්න තියෙන කර්ම ටික නවත්තලා මේ පොට්ටබ්බය තුලින් ඇතිවෙන්නා වූ සියලුම තැම්පතු ටික ලෝකෝත්තර කරනවා කායික කර්ම නැත්තම් කය හම්බෙන්නේ කය හම්බෙන්නේ නැත්තම් එයා අකමැති කියලා කිව්වත් කරන්න දෙයක් නැහැ. බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක වලට එයා යන්න ඕනේ. හේතුව කය ලැබුණොත් විතරයි මේකට එන්න පුළුවන්. කයයි මේ වුණොත් අනිත් කර්ම ටික තියෙනවා. එහෙනම් මනෝමය කයක් ලැබෙන්න ඕනේ. එහෙනම් ඉහළ තල වලට එයා තල්ලු වෙලා යනවා උත්පත්තිය පිණිස. බලන්න මේ පොට්ටබ්බේ තුලින් අපට කය අයිමි කරලා බ්‍රහ්ම ලෝක උප්පත්තියට දිවි ලෝක උත්පත්තියට යන්න පුළුවන්. එහෙනම් කරලා තියෙන කුසල් ප්‍රමාණයට අනුව අල්පේසාක්‍ය බ්‍රහ්මයා මහේසාක්‍ය බ්‍රහ්මයා එහෙම නැත්නම් අල්පේසාක්‍ය දේව දෙවියා මහේසාක්‍ය දෙවියා වශයෙන් ඒ උත්පත්තිය ලැබෙනවා. එහෙනම් අපේ කුසලයට අනුව උත්පත්තිය ලැබෙනවා කය අයිමි වුණොත් මේ මා පොළවේ කුරා කුඹිය ගැඩවිලෙක්වත් ඉපදෙන්න පුළුවන් කමක් නැහැ පටවිය අහිමි එන ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් මේ පංචේන්ද්‍රිය භාවනා වඩලා සෑම ආයතනයක් තුලින්ම චිත්තානුපස්සනාවෙන් අපි කාලය ගත කරනවා නම් සෑම ආයතනයක් තුලින්ම කර්ම නිර්මාණය වෙන්න හේතුව ජීවියා නැවත කිසි තැනක උපදින්නේ නැහැ එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව අපගේ උත්පත්තියට තබපෝ නැවතීමේ ලකුණ කියලා කිව්වොත් තිත කියලා කිව්වොත් ඒක වඩාත්ම නිවැරදි. බොරු කියවෙනවද? වඩාත්ම පරුසාවාච කියවෙනවද? සම්පප්පලාපා පිසුනාවාච කියවෙනවද? අන්න දිව මත සිත තබන්න. මේ සිත මත දිව තබලා භාවනාවේ යෙදෙන්න. ජීවා ප්‍රසාදය වඩන්න මේ ජීවා ප්‍රසාදය වඩන්න වඩන්න මේ දිව කියන ඉන්ද්‍රිය තුල තියෙන සෛලවල තියෙන තැම්පතෝ බොරු කියලා පුරුදු වෙලා අසත්‍ය ප්‍රකාශය කරලා පුරුදු වෙලා සැරට කතා කරලා පුරුදු වෙලා ඉස්වචන කතා කරලා පුරුදු වෙලා මේ චිත්තානුපස්සනාව මේ සිතට සමවදිනකොට අපේ ප්‍රාණ තරංගය මේ සිතට තැම්පත් වෙලා තැම්පත් වෙලා මේ සෛලවල තියෙන නියුක්ලිය වලින් තියෙන තැම්පතු එළියට විසිරලා අර පරණ තැම්පතු ඔක්කොම එළියට යනවා. දැන් බොරු කියන්න හිතෙන්නේ වචන බොහොම මුරුදුයි. අන්න කර්ණීයමෙත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මු르දුකම ගැන දේශනා කරනවා. ගුණාංගයේ ඉබේ මතුවලා සුභාසිතාච යාවාචා කතා කරන හැම වචනයක්ම සුබයි නිවනට අදාළයි. එහෙනම් පරණ තැම්පතු නේද මේ වචනවල සැර? පරණ තැම්පතු නේද මෙච්චර බොරු එහෙනම් මේ දිව නව නිර්මාණයක් කරන්න පුළුවන් පුනරුත්ථාපනය කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් එහෙනම් බලන්න අපේ කන කියන ආයතනය ජීවා කියලා කියන ආයතනය ගාහන කියන ආයතනය චක්කු කියන ආයතනය මේ සෑම ආයතනයටම අපේ සිත පිහිටලා භාවනා කරනකොට මේ සෑම සෛලයක් තුලම තැම්පත් වෙලා තියෙන පුරාණ තැම්පතුව ක්‍රමක්‍රමයෙන් නිරෝධ වෙලා යනවා. ඒ තැම්පතුව නිරෝධ වෙනවා නව කර්ම නැවතෙනවා. පිරිසිදු චරිතයක් ඇති වෙනවා, උත්පත්තිය අයිමි වෙනවා, ප්‍රසාදයන් ඔක්කම ප්‍රතිසංස්කරණය වෙලා පුනරුත්ථාපනය වෙලා අලුත් ඈක් හම්බෙලා අලුත් දිවක් හම්බෙලා අලුත් සමක් හම්බෙලා අලුත් කනක් හම්බෙලා අලුත් නාසයක් හම්බෙලා එනම් මේ පොට්ටබ්බේ කියන ආයතනය තුල තියෙන විද්‍යාව මොනතරම් ගැඹුරුද කියලා කිව්වොත් විද්‍යාවවත් දන්නේ නැහැ විද්‍යාඥයෝ දන්නේ නැහැ මේකේ DNA වෙනස් කරන්න පුළුවන් කියලා එහෙනම් අපේ ඥාන වෙනස් වෙනවා මේ පොට්ටබ්බ භාවනාව කරනකොට සෛලයක් ගත්තාම ඒකේ න්‍යෂ්ටියක් තියෙනවා ක්ලෝරසෝම් ජෝඩු 23ක් තියෙනවා තනි තනියෙන් ගත්තාම 46ක් තියෙනවා. මේ 46 තුලම DNA RNA තියෙනවා. මේ DNA RNA වල තියෙන්නේ ඥාන. මේ ඥාන වල තියෙන්නේ තොරතුරු පෙර භවයේ මොනවද කළේ? මොනවද එකතු කරගත්තේ? මොනවද වැඩුවේ? මොන වගේ චරිතයකින්ද ජීවත් වුනේ? හැම දෙයක්ම මේ ඥානවල තොරතුරු වශයෙන් තියෙනවා. සෑම කම්පනයක් තුළම සිත භ්‍රමණය වෙනකොට ඇතිවෙනා වූ කම්පනයක් නිසා මේ ඥානවල තියෙන පීඩනයට මේ ඥාන කැළඹිලා තරංගයකින් එළියට එනවා ඒක තමයි මේ ඇසිරීම ඒ තරංගය තමයි මේ කරන කතන්දර ඒ තරංගය තමයි මේ චෛතසික එහෙනම් සිතකය වචනය තැම්පතුවට අනුව මිසක් අලුතෙන් එකක් එන්න බෑ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූ ඊටි කියලා තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ මේ සෛලවල තැම්පත් වෙලා තියෙන ඥානවලට අනුව තමයි ඒ අවබෝධයට අනුව තමයි කුසලයට අනුව තමයි වඩාගෙන ආපු ප්‍රඥාවට අනුව තමයි මේක වැටෙන්නේ අවබෝධ වෙන්නේ ඒ ඇතියන තරමට මිසක් එළිය තියෙන තවත් කෙනෙකුගේ තරමට මේක වැටෙන්නේ තම තමන් වඩලා තියෙන ප්‍රමාණය මේ කයේ සෛලවල ඥානවල තැම්පත් වෙලා තියෙනවා. මේ විඥානයේ න්‍යාස්තිගත වෙලා තියෙනවා. අපේ අවබෝධය මොකද්ද? වඩපු ಗುಣධර්ම මොනවද? මොනවද කරලා තින්නේ මිනිසක් බව ලබලා මේකට අනුව තමයි ඒ චෛතසිකයන් අවබෝධ වෙන්නේ. නාම රූප ධර්මයන් වැටෙන්නේ ප්‍රඥාව පාළ වෙන්නේ. එහෙනම් වඩපු නැති කෙනෙකුට තේරෙන්නේ නැත්නම් වඩන්න බැරිද? අවබෝධ නැති කෙනෙකුට අවබෝධ කරගන්න බැරිද? ප්‍රඥාව නැති කෙනෙකුට ප්‍රඥාව ලබා ගන්න බැරිද කියලා කියනකොට මේ ප්‍රශ්නවලට දෙන්න පුළුවන් සරල උත්තරය තමයි පංචේන්ද්‍රිය භාවනාව. පංචේන්ද්‍රිය භාවනාව වඩන කෙනාට මේ ප්‍රසාදයන් පාම ප්‍රතිසංස්කරණය කරලා පුනරුත්ථාපනය කරලා ලෝකෝත්තර චෛතසික පාළ වෙන ලෝකෝත්තර අදහස් පාළ වෙන ලෝකෝත්තරව ඇසිරෙන ලෝකෝත්තර ප්‍රසාදයන් අයත් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් දැන් එයාට තමන්ගේ තරමට අනුව තේරෙනවා ඒ තරම ආර්ය කුල පුත්‍රයට තේරෙන තරමට තේරෙනවා ඇයි මේ ඇසේ තියෙන්නේ ලෝකෝත්තර ප්‍රසාදය කනේ තියෙන්නේ ලෝකෝත්තර ප්‍රසාදය නාසයේ තියෙන්නේ ලෝකෝත්තර ප්‍රසාදය කට ඇරියොත් නිවනක් කියවෙනවා කිසිම කෙනෙකුගේ සිතක් කයකට වේදනාවක් ඇති වෙන්නේ දිවේ තියෙන්නේ ලෝකෝත්තර ප්‍රසාදය. එයාගේ චර්යාවල් දකිනකොට ඇසිරීම දකිනකොට අපිට මාබෝසතනන් වහන්සේගේ චරිත ගුණාංග මතක් වෙනවා. හේතුව එයාගේ පොට්ටබ්බ ප්‍රසාදයත් ලෝකෝත්තර වෙලා ඇසිරීම මලක් වාගේ නිර්මලයි සුවඳ වී දෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ පොට්ටබ්බේ තියෙන මේ ආයතනය තුලින් අපේ චර්යාව හදන්න පුළුවන්. විනය පිටකයේ තියෙන සියලුම සේකියා ටික අපට ਸਰව සම්පූර්ණ කරන්න පුළුවන්. අපි තරම් දක්ෂ විනය රකින්න කෙනෙක් මේ ලෝකේ නැති තරම් අලංකාර චරිතයකින් සම්පූර්ණ වෙන්න පුළුවන්. එහෙනම් මේ පොට්ටබ්බේ කියන භාවනාව මේ පොට්ටබ්බේට සිත සම කරලා කරන භාවනාව හැම මොහොතෙම කරන්න සෑම අවස්ථාවකම කරන්න විවේකයයි කියලා හිතන හැම මොහොතම මේ භාවනා ප්‍රගුණ කරන්න චරිතය වෙනස් වෙනවා. ඇසිරීම රටාවල් ලෝකෝත්තර වෙනවා. චර්යාවලින් කුසල් පින් සිද්ධ වෙනවා. මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් කරදරයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපි සාකච්ඡා කරන පොට්ටබ්බය අති ශ්‍රේෂ්ඨ ආයතනයක්. අතිශේෂ්ඨ භාවනා කොටසක්. එහෙනම් මේ භාවනාව තුළින් අපි යන තැන අපට තීරණය කරන්න පුළුවන්. අපට දිව්‍ය ලෝකෙකින් ඉපදෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන් මේ පටවියට අදාළ කර්මය නැවතුවාම පටවියෙන් උත්පත්තිය නැහැ එහෙනම් මනෝමය උත්පත්තියක් අපට ලැබෙන්නේ බලන්න අපේ උත්පත්තිය තීරණය කරන්න පුළුවන් භාවනාවක් මේක එහෙනම් අපිට තවත් ඉදිරියට ඉපදෙන්න අවශ්‍ය නම් ඒ උත්මයා කරන්න තියන්නේ පොට්ටබ්බ භාවනාව කරලා පටවියෙන් ලැබෙනා උත්පත්තිය නැවත්තප ගමන් මනෝමය උත්පත්තිය කුරුම කරගෙන එයා ඉහළ තලයෙන් විවේක ගන්නවා නැවත යා වැඩනිමා කරන කාලය දක්වා එහෙනම් මේ අභිරහස කිසිම කෙනෙක් දන්නේ නැහැ එහෙනම් අපි දන්නවා පොත්පත්වල සමහර දිව්‍ය ලෝකවල විශේෂ විඥාන චුත වෙලා මේකට එනවා ඒ අය දන්නවා නැවතේ ස්ථාන වලට යන්නේ කොහමද? ඒගොල්ලෝ පාර දන්නවා. ලිපිනේ දන්නවා. ඒ මාර්ගයේ යන්න තියෙන පිළිවෙත දන්නවා. අතරමං අන්දි දන්නවා, තුන්මං අන්දි දන්නවා. වංගු වල ඇරෙන්න ඕන අවස්ථා දන්නවා. එහෙනම් ඒගොල්ලෝ ඕන වෙලාවක චුත වෙලා මේකට ඇවිල්ලා තමන්ගේ රාජකාරිය කළා. නැවත මේකෙන් පටවියෙන් උප්පත්තිය නැතුව පොට්ටබ්බ භාවනාවට සමවැදිලා කය උත්පත්තිය නවත්තනවා නවත්තනකොට මනසින් ඒගොල්ල කුසල් පින් ඕනතරම් වඩලා ඒකට අනුව ප්‍රාර්ථනා කරන දිව්‍ය ලෝකයේ සිටින් මවා ගන්නවා මෙතනින් චුත වුණා විඥානය අතනින් මත වුණා එයා බ්‍රහ්ම ලෝක අනුගත වෙච්ච බ්‍රාහ්මණයෙක් එහෙම නැත්නම් දිව්‍ය ලෝක ගත වෙච්ච දෙවියෙක් බවට පත් වෙනවා බලන්න මේ ලිපිණය කොච්චර සරලද කියලා ලියුම දාපු ගමන් ලියුම ලැබෙනවා මෙතනින් මෙයා කායික උප්පත්තිය නැවතුවා කුසලයේ වඩාගත්තා ඒකට අනුව දිව්‍ය ලෝකේ මවාගෙන ඒකට සමවැදිලා චුතසිත දිව්‍ය ලෝක සිත බවට පත් කළාම එයා ඒකාන්ත වශයෙන්ම ඒ අදාළ බ්‍රහ්ම ලෝකයේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් පොට්ටබ්බය කියලා කියන්නේ උත්පත්තිය තීරණය කරන භාවනාවක් අපේ අනාගතය තීරණය කරන භාවනාවක් භවය තීරණය කරන භාවනාවක් කර්මය වෙනස් කරන්න පුළුවන් භාවනාවක් එහෙනම් මේ පොට්ටබ්බ භාවනාව විතරක් නෙමෙයි චක්කුව ශ්‍රෝතය ග්‍රාණය ජීවා කියන මේ හැම ආයතනයක්ම අතිශ්‍රේෂ්ඨ උතුම් ආයතනයක්. එහෙනම් අපි කියනවා මේකට විඥාන කියලා. එහෙනම් ඥානවල හයක් අපට ලැබිලා. එහෙනම් මේ ඥානවල අයතින චක්කු විඥාන, සෝත විඥාන, ජීවා විඥාන, ගාන විඥාන, පොට්ටබ්බ විඥාන, මනෝ විඥානය කියලා තථාගතයන් වහන්සේ මේකට විඥාන කියලා දේශනා කරනවා. එහෙනම් ඇයි මේවා ඥාන? මේක තුළින් ගොඩාක් ඥාන අතුරු ඥාන වඩන්න පුළුවන්. මේක තුළින් මේ ලෝකෙ තියෙන සෑම දෙයක්ම අවබෝධ කරන්න පුළුවන්. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන්තරෝ මේ ලෝකෙ මොකවත් වටා ගන්න බෑ. අවබෝධ කරන්න බෑ. එහෙනම් මේ මන්දාකිනියම මේ සීල පතේ තුලම තියෙන සියලෝම කරුණු කාරණා වටා ගන්න නම් ආයතන 6 ඕනේ. ඒ ආයතන 6 අපට ලැබිලා එහෙනම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ජීවියා මිනිසා කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් මේ ආයතන දියුණු කරලා මේක තුළින් කර්ම වෙනස් කරලා, උත්පත්තිය වෙනස් කරලා සුභවාදී ලෙස අපට ජීවත් වෙන්නත් මේ භවයේ උත්පත්තිය නවත්තන්නටත් පුළුවන්කම තියෙනවා ආයතන අයතුලම 100 වැඩි නම් ප්‍රාණධාරිතා වැඩි නම් කර්ම නිර්මාණය වෙන්නේ නැත්නම් ආයතන අයම ඉපදෙන්න එහෙනම් එයාට මොකද්ද වෙන්නේ එයා පිරිණිවන් පානවා රහත් වෙනවා. එහෙනම් සිතකය වචනය අදන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ කිව්වේ මේ පංචේන්ද්‍රිය භාවනාව ගැන. සිත අදන්න නම් එයා සිත පිළිබඳව භාවනාවේ යෙදෙන්න ඕනේ. වචනය අදන්න නම් මේ මුඛය පිළිබඳ ඒ අනිත් ආයතන කතා කරනවා, ඇස් කතා කරනවා, කන් කතා කරනවා, කය කතා කරනවා. ඇයි සංඥා වලින් කතා කරන්න බැරිද? පුළුවන්. තේක අත් දෙකෙන් දුන්නාම අපි දන්නවා මේ උපාසක මහත්තයා බොහොම ගරුසරකයි කියලා. තේක අයියෙන් පොළවට තිබ්බාම අපි දන්නවා මෙයා තරහා ගියලා කියලා බලන්න කයෙන් කතා කරන ඇටි. බොහොම ලාමකව බලනවා මු르දුවෙන් බලනවා අපි දන්නවා මෙයා බොහොම ගුණයාපත් කියලා. රවල බලනවා අපි දන්නවා මෙයා අපට බයිනවයි කියලා ඇස් කතා කරන්න පුළුවන්. එහෙනම් මේ ආයතන අයෙන්ම කතාව නවත්තනකොට එයා නවත්තලා තියෙන්නේ වචනේ නෙමෙයි ආයතන අයම නවත්තලා. එහෙනම් සිතකය වචනය කියන මේ තුන හදන කෙනා මේ ආයතන අයෙම අවබෝධය ලැබලා එයා සම්පූර්ණ කරන්නේ වෙන මොකවත් නෙමෙයි පංචේන්ද්‍රිය භාවනාව සම්පූර්ණ කරන්නේ. එහෙනම් මේ ආයතනෙන් ආයතනයට අපි සාකච්ඡා කළා. ආයතනෙන් ආයතනයට තියෙන වැදගත්කම අපි සාකච්ඡා කළා. එහෙනම් එක ආයතනයක් තව ආයතනයට කිසිසේත්ම දෙවෙනි නෑ. එක ආයතනයක් තව ආයතනයට වඩා වැදගත් කියලා වටිනවා කියලා අපිට කියන්න බෑ. ඔක්කොම එක වාගේ වටිනවා. එහෙනම් විවේකයේ හම්බෙන්නේ මොන මොහොතේද වහාම පංචේන්ද්‍රිය භාවනාවට සමවැදිලා මේක දියුණු කරන්න මේ ආයතන 6 පිළිබඳව තියෙන මේ ප්‍රසාදයන් තුල තියෙන මතකයන් අපි නැති කරන්න ඕනේ. අකුසල කර්මයන් ඉවත් කරන්න ඕනේ. නැවත ඉපදෙන්නට තියෙන හේතු නිරෝධ කරන්න ඕනේ. ඒවා නව නිර්මාණ බවට පත් කරන්න ඕනේ. අපි දන්නවා මේ කයේ තියෙන මේ <clears throat> ස්නායු පද්ධති සංවේදී ස්නායු පද්ධති වල ධාරිතාව වැඩි කළාම මේ සංඥාවල් වල අවබෝධය වැඩි අකුසල කර්ම සිදු වෙන්න කලින් චර්යාව පෙරේ අවබෝධය වැඩි නිසා කිසිම අකුසලයක් අපි විසින් කරන්නේ නැහැ. කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි සීය පවතිනවා. එහෙනම් පොට්ටබ්බ ප්‍රසාදය තුලින් අපි සාකච්ඡා කරපු මේ ධර්මය, මේ විද්‍යාව, මේ කමඨාන අපගේ ජීවිතයට උත්තරීතර ලෝකෝත්තර ආයුධයක් අපට ලැබිච්ච උත්තරීතර ධම්මපදයක් මේක. එහෙනම් සෑම මොහොතෙම අපි මේ පංචේන්ද්‍රිය භාවනාව වඩමු. සෑම තප්පරයක් තුලම මේක තුල තියෙන විද්‍යාව මෙනෙහි කරමු. මේ කමඨානත් එක්ක අපි ලෝකෝත්තර ජීවිතය ගත කරමු. එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව අපේ විමුක්තිය බවට පත් වේවා. පංචේන්ද්‍රිය භාවනාව අපගේ නිර්වාණ මාර්ගය බවට පත් වේවා. මේක තුළ පවතින කමඨාන් මේක තුළ පවතිනා වූ විද්‍යාවන් අපේ ප්‍රඥාව බවට පත් වේවා. එහෙනම් අපි ශ්‍රවණය කරපු ධර්මය මේ කමඨාන පංචේන්ද්‍රිය භාවනාවේ තියෙන විද්‍යාව අපට මාර්ගඵල නිවන් අවබෝධය පිණිස සංසාර විමුක්තිය පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.